තිබිය යුතු සම්බන්ධතාව ගැනයි මෙතන කියන්නේ. දැන් ඒකෙත් පළවෙනි එක බලන්න දැන් අර සහජාත ප්‍රත්‍යයට කියපු එකම මේකෙත් එනවා. ඒකෙන් ශීර්ෂ තුනක් එනවා. එතනින් එහාට යන්නේ නැහැ. බලන්න මේ එකක් ඒ දැන් ඒ සහජාත ප්‍රත්‍යෙහි ශීර්ෂ පහක් තියෙනදත් අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යේ ශීර්ෂ තුනක් තියෙනදත් දැන් ඔබට බලන්න කොච්චර මම හිතන්න දෙයක් ඉතුරු කරනවද කියලා. හිතන්න ක්‍රමේ හදලා දීලා මං නතර වෙනවා. ඒ කියන්නේ ඔබට තනියෙන් හිතන්න නෙමෙයි තනියෙන් හිතන්න හිතන්න කියන තැනට ගෙනහිල්ලයි ඇඟිල්ල දික් කරලා මම නතර වෙන්නේ. ඔබට ප ဋ ාණේ ඇති. අපි ඉගෙන ගන්නකොටත් එහෙම තමයි. ගුරුවරයාගෙන් පොඩි දෙයක් අරගෙන ස්වයං අධ්‍යයනය තමයි වාක් තියෙන්නේ අභිධර්මයට ආවට පස්සේ. බලන්න එහෙනම් පළවෙනි එක චත්තාරෝ කන්දා රූපිනෝ අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ. අර ඉස්සල්ලා කියපු ආකාරයටම කුසල් සිතක වේවා, විපාක සිතක වේවා, ක්‍රියා සිතක වේවා මොන සිතක හරි. වැඩ කරන වේදනා සංඥා සංකාර විඥාන කියන මේ හතර ඔවුනොවුන්ට ආධාරයි. ත්‍රිදණ්ඩයේ කඳු තුන ඒක එසේ පැවතීමට ආධාර වෙනවා වගේ සතරාරූපස්කන්ධ ඒ විදිහට පැවතීමට ආධාරයි සතරාරූපස්කන්ධම. ඒකට කියන අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය. එතකොට දැන් සහජාත ප්‍රත්‍ය කියලා කියව හට ගැනීම වශයෙන් උපකාර වෙනවා. එකට හට ගැනීමට. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියලා කියන්නේ එකට හට ගැනීමට නෙමෙයි එකට හටගත්තත් හටගත්තු එකට අයින්ක දැන් අපි ත්‍රිදණ්ඩේ තියෙනවා ඒ ධර්තුන හේතු කරලා ටික වෙලාවක් තියලා ඒක අණ්ඩක් කැඩුවොත් මොකද වෙන්නේ? අනිත් දෙකට පවතින්නට බෑ. හැබැයි සහජාත ප්‍රත්‍ය ඒකේ ගැටලුවක් නෑ. දැන් චිත්තජ අපි කියමුකෝ චිත්තචෛසික චිත්තජ රූප ඉදීමට හේතු වෙනවා කියලා. එතකොට දැන් චිත්තජ රූප ඉදීමට චිත්තචෛසික ඉදලා චිත්තචෛසික බිඳිලා යනවා චිත්තක්ෂණයකින්. නාමයේ චිත්තක්ෂණේ. හැබැයි චිත්තජ රූප චිත්තක්ෂණ 17ක් පවතිනවා. අන්න බලන්න අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයයි සහජාත ප්‍රත්‍යයයි වෙනස. සහජාත ප්‍රත්‍ය කියලා කියන්නේ එකට ඉපදීමට ආධාර දෙනවා. එතනින් එහාට මොකුත් නැහැ. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියලා කියන්නේ ඉපදිලා පැවැත්ම දක්වාම යම්තාක් පවතිනවා නම් ඒ දක්වාම උපකාර වෙනවා. ඒකයි මේ කියන්නේ. එතකොට බලන්න දැන් චිත්තචෛසික නම් ඉතින් ගැටලුවක් නෑ සමාන චිත්තක්ෂණයක් නේ පවතින්නේ හතරම. එකට උපදිනවා, එකට නිරුද්ධ වෙනවා, එකම ආයුෂයක් නැති වෙන එකම කාලයක්නේ පවතින්නේ. එතකොට සතර රූපස්කන්ධ ඔවුන ඔවුන්ට ආධාරයි. එකක් අනෙකට ආධාරයි. අන්‍යෝන්‍ය වශයෙන් වේදනාව සංඥා සංකාර විඥාන වලට ආධාරයි. වේදනා සංඥා සංකාර විඥාන වලට ආධාරයි. වේදනා සංඥා සංකාර විඥාණයට ආධාරයි. විඥාණය වේදනා සංඥා සංකාර වලට ආධාරයි. ওই විදිහට ගලප ගලප ගන්නට ඕන. එකක් දෙකකට එකක් තුනකට තුනක් එකකට දෙකක් දෙකකට දෙකක් ඔය විදිහට ගලපලා ගන්න ඕනේ. එතකොට අන්න ඕනෝන්ට ආධාරය පළවෙනි එක. ඊළඟ ශීර්ෂය චත්තාරෝ මහා භූතාඤ්ඤමාඤ්ඤං පච්චේන පච්චය. පටව්‍යාපෝතේජෝ වායෝ ඒත් ඒ වගේ. ඒකෙත් සමාන ආයුෂ ප්‍රමාණයක් කාලයක් තමයි පවතින්නේ. නමුත් ඒක නෙවෙයි මෙතෙන්ට අදාළ වෙන්නේ ඒක තමයි මෙතෙන් අදාළ වෙන්නේ සමාන ප්‍රමාණයක් කාලයකින් ඉපදිලා සමාන කාලයකින් බිඳිලා යනවා. ඊළඟට ඔක්කාන්තික්කනේ නාම රූපං ප්‍රතිසන්දි ගන්න මොහොතේ නාම රූප ආධාර වෙනවා නාම රූප වුණොන්ට ආධාරයි ඒ කියන්නේ ප්‍රතිසන්දි ගන්න මොහොතේ විතරයි එතකොට ඒ කියන්නේ පටිස ඔක්කාන්තික්කනේ කියලා කියවේ ඒකනේ පස්සට නෙවෙයි. එහෙමනම් කියන්නට තිබුණානේ චිත්ත චේතසිකා ධම්මා චිත්ත සමුට්ඨානානා රූපාණං අඤ්ඤමඤ්ඤප්පච්චේන පච්චේ ඒක නෑ. මෙතන ගත්තේ ඔක්කාන්තික්කනේ ප්‍රතිසන්දි ගන්න මොහොතේ පමණක් ආධාර වෙනවා. ඊට පස්සේ සම්බන්ධයක් නෑ. මොකද? ඊට පස්සේ ප්‍රතිසන්දි ගන්න මොහොතේ වේදනා සංඥා සංකාර විඥාන බිඳිලා යනවා. ප්‍රතිසන්දි ගන්න මොහොතේ පහළ වෙන රූප තව කාලයක් පවතිනවා. චිත්තක්ෂණ 17ක් පවතිනවා. ඒ නිසා ප්‍රතිසන්දි ගන්න මොහොතේ මෙතන කියන්නේ එතකොට. ඒ මොහොතේ පමණයි එතකොට. එතනින් පස්සේ මේ සම්බන්ධේ නැහැ. අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධය තියෙන ප්‍රතිසන්ද ගන්න මොහොතේ පමණයි. ඒ කියන්නේ ඒ රූප මිටි තුන ඒ වගේම වේදනා සංඥා සංකාර විඥාන කියන අදාළ විපාක චිත්තෝත්පාදය. මේ ටික ඕනෝන්ට ආධාරයි. ප්‍රතිසන්දි ගන්න මොහොතේ පමණක්. ඒකයි ඔක්කාන්තික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චේ. ඊළඟට ඔබ බලන්න අර විදිහට ගත්තාට පස්සේ චිත්තචෛසිකේ එක ඉදිරියට එන්නේ නෑ එතකොට. දැන් බලන්න ඔක සම්බන්ධ කරලා පටිච්ච සමුප්පාදයට පටිච්ච සමුප්පාදයේ කොයි කොයි තැන්වලද අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය වැඩ කරන්න කියලා දැන් අර මුල්වින් කියලා දුන්නේවත් එක්කලා මම හිතනවා ඔබට යම් අදහසක් ගන්නත් පුළුවන්. අපි ඒ උනාට ලේසි කරලා දෙන්නම්. අවිජ්ජා පත්‍ය සංඛාරා කියන තැන අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය තියෙනවා. කොහොමද තියෙන්නේ? අර සහජාත ප්‍රත්‍යයට කියපු ආකාරයෙන්ම ගන්න ඒ කියන අවිද්‍යාව කියන මෝහය අර අකුසල සිත් 12ේම චේතනා පහළ වීමට ආධාරයි. කොහොකද? සතර ආරෝපස්කන්ධ ඕනෝන්ට ආධාරය කියන ශීර්ෂය. සංකාරපච්චය විඥානං කියන තැන එතන අදාළ නැහැ. එයි සංකාර කර්ම විඥාන විපාක. ඉතින් මේ දෙන්නේ නැහැ. විඥානපච්චය නාම රූපං එතනද අදාළයි නේද? විඥානපච්චය නාම රූපං කියනකොට සතර ආරෝපස්කන්ධ වුණොන්ට ආදාරයි කියනකොට අන්‍යෝන්‍ය වශයෙන් උපකාරයි කියන එක ඒක තියෙනවා. ඊළඟට ප්‍රතිසන්දි ගන්න මොහොතේ නාම රූප වුණොන්ට ආදාරයි කියන ශීර්ෂයත් විඥානපච්චය නාම රූපං කියන තැන තියෙනවා. ඉතින් මේක ආර ඉස්සල්ලා සහජාත ප්‍රත්‍යයට කියපු එකේ ආකාරයෙන්ම ඔබ තේරුම් ගන්න. ඒක ලේසි. ඊළඟට සතර මහා භූත වුණොන්ට ආධාරයි කියන එක නැහැ. විඥාන පත්‍ය නාම රූපං කියන තැන නැහැ. මොකද හේතුව රූප කියනකොට ඒ රූප හතර තිබුණාට මෙහා පැත්තෙන් නැහැ. මෙහා එකෙන් එහාට ආධාරයි කියන එක මෙතන කියන්නේ. නාම රූප පත්‍ය සලආයතනං විඥාන පත්‍ය නාම රූපං කියලා කියන්නේ විඥානයේ නාම රූප වලට ආධාරයි. ඒතර සතර රූපස්කන්ධ දෙපැත්තේ නැහැ මේ sorry පටවියාපෝ තේජෝ වායෝ දෙපැත්තේ නෑ. ඔන්න මේ පැත්තේ පටවියාපෝ තිබිලා අනිත් පැත්තේ තේජෝ වායෝ තිබුණා නම් නාම විඥාන එකේ දෙකකුයි නාම රූප එකේ දෙකකුයි අන්න එමනම් අන්න එතන තියෙන අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය. නිසා එහෙම මෙතන නැහැ. ඊළඟට බලන්න ප්‍රතිසන්දිගාම මොහොතේ නාම රූප ආධාරය කියන එක තියනවාද කියලා එතන තියෙන එක අපි ඉස්සෙල්ලත් කියවා. ඊළඟට බලන්න නාම රූපච්ඡය සලායතනං කියන තැන අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය ශීර්ෂ තුන තියෙද කියලා. එතන නාම රූපච්ඡය සලායතනං. එතන තියෙනවා. මොකද මේ පැත්තේ තියෙන වේදනා සංඥා සංකාර කියන කොටස අනිත් පැත්තේ තියෙන මන ආයතනයට ආධාරයි. ඒක සතර අරෝපස්කන්ධ වුණොන්ට ආධාරයි කියන ඒ ශීර්ෂය තියෙනවා. ඊළඟට මේ පැත්තේ තියෙන නාම රූප කියනකොට මේ පැත්තේ තියෙන නාම ටික අර පැත්තේ තියෙන චක්කුසෝත ගාන ජීවා කාය වලට කර්මජ රූප ටිකට ආධාරයි. ඒක තියෙන්නේ ප්‍රතිසන්දි ගන්න මොහොතේ නාම රූප වුණුන්ට ආධාරයි කියන ශීර්ෂය. සතර මහා භූත වුණුන්ට ආධාරයි කියන එක මෙතෙන් දෙන්නේ නැහැ. ඒ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය ශීර්ෂය නැහැ. සලායතන පත්‍ය භස්සෝ කියන තැන කල්පනා කරලා බලන්න. සතර අරූපස්කන්ධ වුණොන්ට ආධාරයි කියන ශීර්ෂය තියෙනවා. කොහොමද? සලායතන වල අවසාන ආයතනය මන ආයතනය. නාමයක්. පස්සෝ කියනකොට එකක් නාමයක්. ඒක සංස්කාරස්කන්ධය. මන ආයතනේ විඥානස්කන්ධය. සතර අරූපස්කන්ධ වුණොන්ට ආධාරයි කියන ශීර්ෂය තියෙනවා. ඊළඟට බලන්න මේ සතර මහා භූත ඔවුනොන්ට ආධාරයි කියන එක තියද ඒක නැහැ. මොකද චක්කුසෝත ගාන කිව්වා කාය කියන්නේ සතර මහා භූත රූප නෙමෙයි. පස්ස කියන්නේ සතර මහා භූත නෙමෙයි. ඊළඟට බලන්න ඔක්කාන්තික්කනේ නාම රූපං කියනකොට අන්න ඒක යෙදෙනවා. ඒ ප්‍රතිසන්දි ගන්න මොහොතේ චක්කුසෝත ගාන ජීවා කාය පහම පහළ පහම පහළ වෙන්නට පුළුවන් පරිපූර්ණ ඉන්ද්‍රියන් නැතුව පහළ වෙන උපපාතික මිනිස්සෙක් වෙන්නට පුළුවන් දෙවියෙක් වෙන්නට පුළුවන් පහළ වෙන්නට පුළුවන් එතකොට අනිත් පැත්තේ තියෙනවා පස්ස ආ ප්‍රතිසන්දි ගන්න මොහොතේ නාම රූප නාමනම් පස්ස තියෙනවා රූපනම් චක්සොට ගන්න දිව කාය තියෙනවා ඒ ශීර්ෂය තියෙනවා ඊළඟට පස්සපච්චය වේදනා කියන තැන එතන තියෙනවා ප්‍රතිසන්දි මේ සතර අරූපස්කන්ධ ඕනෝන්ට ආධාරයි කියන අන්‍යෝන්‍ය වශයෙන් ඕනෝන්ට ආධාරයි කියන ශීර්ෂය තියෙනවා අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය. එයි පස්ස කියලා කියන්නේ චෛතසිකයක්, වේදනා කියන්නේ චෛතසිකයක්, පස්ස සංස්කාරස්කන්ධයයි වේදනා වේදනාස්කන්ධයයි. ඒ ශීර්ෂය තියෙනවා. බලන්න සතර මහා භූත වුණොන්ට අන්‍යෝන්‍ය වශයෙන් ආධාරයි ඒක නෑ මොකද දෙපැත්තේ එක පැත්තකවත් නෑ රූපය ප්‍රතිසන්දි ගන්නේ ප්‍රතිසන්දි ගන්න මොහොතේ නාම රූපම ආධාරය කියන එකට. ඒක ආදා ඒක ඇදාලත් නෑ මොකද හේතුව? නාම රූප වලින් නාම විතරයි මෙතන පස්ස කිව්වත් වේදනා කිව්වත් ඒ යුගලයම චෛතසික පමණයි. ඊළඟට වේදනා පත්‍ය තණ්හා කියන තැන එතන ඒකාන්තයෙන්ම අන්‍යම අන්‍යමඤ්ඤ ප්‍රත්‍ය නැහැ. මොකද විපාකයි කර්මයි. විපාකයි කර්මයි වෙනකොට එකට උපකාර වෙනවා කියලා ගන්නට බෑ මොකද අවස්ථා දෙකක් කාල පරිච්ඡේද දෙකක් තණ්හා පත්‍ය උපාදානං කියනකොට එතන ගන්නට පුළුවන්කම තියෙනවා මොකද හේතුව සතර අරූපස්කන්ධ වුණුන්ට ආධාරය කියන එක තියෙනවා තණ්හා පත්‍ය උපාදානං කියනකොට කාම උපාදානයේ හැර ditthි උපාදාන ආදී තුනට අදාළ වෙන ditthි චෛතසිකය ඒකත විතිචෛසික වෙන එකක්, ලෝභ චෛතසික වෙන එකක්. එතන තියෙනවා සතර ආරෝපස්කන්ධ වුණොන්ට ආදාරයි අන්‍යෝන්‍ය වශයෙන් කියන ශීර්ෂය. ඊළඟට සතර මහා භූත වුණොන්ට ආදාරයි කියන ශීර්ෂය නැහැ. ප්‍රතිසන්දි ගන්න මොහොතේ නාම රූප වුණොන්ට ආදාරයි කියන ශීර්ෂයක් නැහැ. මොකද මෙතන කර්ම අවස්ථාවක්. ඊළඟට උපාදාන පත්‍ය භව කියන තැන බලන්න. ඒතර උපාදානය කියනකොට කාමෝපාදානය ගත්තොත් ලෝභය. ඒ ලෝභය අතන තියෙන ලෝභ චේතනා අටටම එකටම ඉපදීම වශයෙන් ආධාරයි. එහෙනම් එතනක් තියෙනවා සතර ආරෝපස්කන්ධ වුණොන්ට අන්‍යෝන්‍ය වශයෙන් ආධාරයි කියන ශීර්ෂය තියෙනවා. උපාදාන පත්‍ය භව කියන තැන. එහෙමනම් ඊට පස්සේ තියෙන භවපච්චය ජාති කියන අවස්ථාවවලදී මේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය නෑ මොකද එතකොට භව කියනකොට කර්ම ජාති කියනකොට විපාක. ඒ නිසා ඕනෝන්ට ආධාරය කියන එක එතෙන් දෙන්නේ නැහැ. නානා චිත්තක්ෂණික නිසා. ඉතින් ඒ ඊට පස්සේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී මුලිනුත් කියවා වගේ සහජාත ප්‍රත්‍යයේදී විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන මේවා අතරේ යම් ආකාරයකට අන්‍යම අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය යෙදුනා නම් ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ වාතරය දෙන්නේ ඒ ක්‍රමයටම තමයි. ඒවා ඉතින් ජාති ජරා ව්‍යාධි මරණ මේවා පරමාර්ථ ධර්ම වලට ආදේශ කර ගැනීම හැකියාව ඔබට තියෙනට ඕන. ජාති කියනකොට සංකාර ප්‍රත්‍යයෙන් වල විඥාන කියන එකම තමයි. ජරා කියනකොට මේ රූපකයේ දිර දිරා යන එක. ව්‍යාධි කියන කොටත් ඒ වගේ මරණ කියන කොටත් ඉතින් ඒ ධර්මතා ටික ගලපලා ගන්නට ඕනේ. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස දෝමනස්ස කියනකොට ඔය ඔක්කොම ටික ඇතුළත් වෙනවා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටිකට. ඒ ටිකට අන්තර්ගත වෙනවා ආවරණය වෙනවා. ඉතින් එහෙමනම් ඔන්න අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය පටිච්චසමුප්පාදයේ යෙදෙන නොයෙදෙන ආකාරය අපි ඔබට විස්තර කරලා දුන්නා. ඉතින් ඔබට ගොඩාක් හිතන්න ඉතුරු වෙනවා මම හිතන විදිහට මොකද හේතුව අපි ඉගෙන ගන්න කාලේ වුණත් අපට තිබිච්ච දෙයක් තමයි දැන් එකක් තේරුම් යනකොට තව ගොඩාක් කාරණා මේකත් මෙහෙම වෙන්න බැරිද මේකත් මෙතෙන්ට අදාළ වෙනව නේද මේකත් අදාළ වෙනව නේද කියලා මනසේ පොලිමේ පෙළ ගැහෙනවා ධර්ම කරුණු. ඉතින් ඒක හොඳයි. ඒකට කලබල වෙන්නේ නැතුව මනස ටිකක් හික්මවාගෙන එකින් එකට එකින් එකට පරිස්සමට එක එක එක එක දිහා හැරි හැරි බලන්න නුවණි. එතකොට Tamanට ලොකු දෙයක් ඉතුරු වෙනවා. ධර්මයේ වශයෙන්. ඒක ලොකු ශක්තියක්. ඒක සසරට පිහිටනවා. දැන් අපට උනත් මෙහෙම මේ මේ මේ කාරණා මෙහෙම මෙහෙම තේරුම් කරන්නට හැකියාව තියෙන්නේ. ඉතින් මේ ජීවිතයේ පමණක් ශක්තියක් නෙවෙයිනේ. අතීත ජීවිතවල අපි පුරුදු පුහුණු කරලා තියෙන නිසා මොකද හේතුව මේ මේ ධර්ම කොටස උගන්වනකොට ස්වාමීන් වහන්සේලාට උගන්වන කොටත් 20ක් විතර වාගේ හිටියානම් 3 4 9යි මේක තේරුණා කියලා කියන්නේ. මම ගිහි පින්වතුන්ට ඇතැම් තැන්වල කරලා තියෙනවා ඉතින් 50 60 ඉන්නවා 3 4 දෙනෙක් තමයි තේරුණා කියලා කියන්නේ. ඒ 50 60 ඉන්න කාණ්ඩවල. ඒ නිසා ඒ 3 4 දෙනා සංඛ්‍යාවට ඔබ නැවත නැවත අහලා ඇතුළත් වෙන්න උත්සාහ කරන්න. බෑ කියලා අත්හරින එක නෙමෙයි. කතා වලින් හිත නිවා ගන්න එක නෙමෙයි කතාන්දර වලින්. ධර්ම කරුණ වලින් බුද්ධිය අවදි කර ගන්න. මේ වරින් වර මැද මැදටත් පැනලා මේ අවවාද දෙන්නේ ඒකයි. මොකද නැත්තම් එපා වෙයි. මට නම් ප්‍රශ්නයක් නෑ ඔබට එපා වුණාට. ඔබටයි මේ පාඩුව අපට තේරෙන්නේ නැති ඒකෙන් සිද්ධ වෙන පාඩුව. නමුත් අපට නම් තේරෙනවා ඕක තරම් පාඩුවක් සෝවාන් මාර්ගයට මෙහා තවත් නැති තරම්. ඊළඟ එක තමයි නිස්සය ප්‍රත්‍ය. ඒකේ තියෙනවා ශීරස 11. නිස්සය පච්චයෝති චත්තාරෝ කන්දා අරූපිනෝ අඤ්ඤමඤ්ඤං නිස්සය පච්චේන පච්චයෝ චත්තාරෝ මහා භූතාඤ්ඤමඤ්ඤං නිස්සය පච්චේන පච්චයෝ ඔක්කාන්තික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං නිස්සය පච්චේන පච්චයෝ චිත්ත චේතසිකා ධම්මා චිත්ත සමුට්ඨානානං රූපානං නිස්සයප්පච්චේනප්පච්චයෝ මහා භූතා උපාදා රූපානං නිස්සයප්පච්චේනප්පච්චයෝ චක්කායතනං චක්කු විඥාන ධාතුයා තං සම්පේතකානං ච ධම්මානං නිස්සයප්පච්චේනප්පච්චයෝ සෝතායතනං සෝත විඥාන ධාතුයා තං සම්පේතකානං ච ධම්මානං නිස්සයප්පච්චේනප්පච්චයෝ ධානායතනං ගාන විඥාන ධාතුයා තං සම්පේත්තකානං ච ධම්මානං ඉස්සයප්පච්චේන පච්චයෝ ජීවහායතනං ජීවහා විඥාන ධාතුයා තං සම්පේත්තකානං ච ධම්මානං නිස්සයප්පච්චේන පච්චයෝ කායායතනං කාය විඥාන ධාතුයා තං සම්පේත්තකානං ච ධම්මානං නිස්සයප්පච්චේන පච්චයෝ යං රෝපං නිස්සාය මනෝ ධාතු ච මනෝ විඥාන ධාතු ච වත්තන්තේ තං රෝපං මනෝ ධාතුයා මනෝ විඥාන ධාතුයා තං සම්පේත කාණං ච ධම්මානං නිස්සයප්පච්චේන පච්චයෝති මේක තමයි නිස්සය ප්‍රත්‍යය නිස්සය කියන වචනේ තේරුම ආශ්‍රය ඇසුර ඇසුරු කරනවා නිදසුණක් දෙනවා මහ පොළොව එහි වාසය කරන සත්වයින්ටත් ගස්වැල් ආදී දෑටත් ආශ්‍රය කිරීම වශයෙන් නිස්සය වශයෙන් උපකාර වෙනවා වාගේ කියලා කියනවා. එහෙම දල උපමාවක් දෙනවා. ඒ විදිහට නිස්සරා ප්‍රත්‍ය කියලා කියන්නේ නිස්සරා පච්චයෝති නිස්සයා පච්චයෝති ආශ්‍රය නිස්සය වශයෙන් උපකාර වෙනවා කියන ශක්තිය යනු 11 ආකාරයකට විස්තර කරනවා චත්තාරෝ ඛණ්ඩා ආරෝපිනෝ අඤ්ඤමඤ්ඤං නිස්සයා පච්චේන පච්චය දැන් බලන්න ඉස්සරලා සහජාත ප්‍රත්‍ය කියන කොටත් මේ සතර අරෝපස්කන්ධ වුණෝන්ට ආධාරයි කියලා කිව්වා. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියන කොටත් මේ සතර අරෝපස්කන්ධ වුණෝන්ට ආධාරයි කියලා කිව්ව අන්‍යෝන්‍ය වශයෙන්. දැන් මෙතනදී කියන නිස්රේ වශයෙන් ආශ්‍රේ වශයෙන් ඇසුර වශයෙන් සතර අරූපස්කන්ධ වුණෝන්ට ආධාරයි කියලා. උපකාරයි කියලා. ඔබට තේරෙන්නේ නැද්ද ඒකේ වෙනසක්? යමක ගෑවි ගෑවි ඉන්නකොට ඒක උපකාර වෙන ආකාරයයි. අර ත්‍රිදණ්ඩේ වාගේ ගෑවි ගෑවි නෑ උඩින් එකතු වෙනවා ඈතින් ඈතින් තිබිලා. වෙනසක් තේරෙන්නේ නැද්ද? ඒ වගේම එකට ඉපදීම් වශයෙන් දැන් මෙතන එකට ඉපදීම් වශයෙන් නෙමෙයි කියන්නේ ආශ්‍රය වශයෙන්. ඇතිල්ලි ඇතිල්ලි ඉන්නවා වගේ කියලා හිතා ගන්නකො. දැන් ගස් කොළන් ගෑවෙනවනේ ඇතිල් වෙනවනේ පොළවේ. ඒ වගේ. ඒතර එකට ඉපදීම වශයෙන් නෙමෙයි එතකොට. එකට උපදීමත් එතන තියෙන්නට පුළුවන්. ශක්ති ගොඩක් මම අර ඔබට නිතර නිතර උපමා දෙන්නේ. එතකොට ඒ ශක්ති ගොඩක එකතුවෙන් තමයි මේ ධර්මතාවක් ඇතිවීමට එක ශක්තියක්, පැවතීමට තව ශක්තියක්, ගෑවි ගෑවි තියෙනට වෙන ශක්තියක්. ඉතින් මේ ශක්ති වලට මම හැමදාමත් කියන්නේ මේ ශක්ති ගොඩක් තියෙන්නේ කියලා. ඒ ශක්ති වලට එක එක නම් දෙන්නට ඕනේ. මම අර ඔබට කීවේ දවසක් මේ කොන්ක්‍රීට් කණුවක් ගන්නවා. කොන්ක්‍රීට් ස්ලැබ් එකක් ගන්නවා. ඒ ස්ලැබ් එක ගත්තාට පස්සේ ඒකේ ශක්ති කීයක් තියෙනවද? කම්බි වල ශක්තිය, සිමෙන්ති වල ශක්තිය, මෙටල් වල ශක්තිය, වැලි වල ශක්තිය, වතුර වල ශක්තිය, ඉංජිනේරු මහත්වරුන්ගේ තාක්ෂණික දැනුම ඒ පැත්තෙන් ලැබෙන ශක්තිය මිශ්‍රණය හරියට කිරීම තුළින් ඒ පැත්තෙන් ලැබෙන ශක්තිය දැන් සිමෙන්ති මිටි පහක් දාන්න ඕන කියන එකට සිමෙන්ති මිටියක් දැම්මොත් මොකද වෙන්නේ කොන්ක්‍රීට් එක? නේද? අන්න ඒ විදිහට එතකොට ඒ කොන්ක්‍රීට් එක, කොන්ක්‍රීට් බීම් එක, කොන්ක්‍රීට් කොලම් එක එහෙම තියෙන්නට විවිධ ඒවාගෙන් විවිධ ශක්තිය දෙනවා. අන්න ඒ වගේ තමයි මෙතනත් කියන්නේ. එකට ඉපදීම වශයෙන් වෙන ශක්තියක් ඔවුන් ඔවුන්ට උපකාර කිරීම වශයෙන් තව ශක්තියක් ආශ්‍රය නිස්සය ස්පර්ශ වීම වශයෙන් තවත් ශක්තියක් ඉතින් ස්පර්ශ වෙනවා කියනකොට නාම ධර්ම ස්පර්ශ වෙනවා කියලා ගන්නත් පුළුවන් නාමයේ රූපයක ස්පර්ශ වෙනවා රූපයේ රූපයක ස්පර්ශ වෙනවා නාමයේ නාමයක ඇසුර ලැබෙනවා එහෙම ගන්නත් පුළුවන් ඒ විදිහට ගන්නට පුළුවන් දැන් අපි කෙනෙක් ආශ්‍රය කරනවා කියනකොට අතගගා ඉන්නවා කියන එක මේ ආශ්‍රය කරනවා කියලා කියන්නේ. නේද? අපි දැන් පිට රටක ඉන්න කෙනෙක් මෙහි ඉඳලා ආශ්‍රය කරන්නේ. දුරකතනේ. නේද? ඉතින් ඒ නිසා ඒකත් ආශ්‍රය. හැබැයි කෙනෙක් gedara ඉන්නවා එයා ආශ්‍රය කරනවා. ඒකත් ආශ්‍රය. දැන් අම්මා තාත්තා දරුවව අතගගා ආශ්‍රය කරනවා. ඒකත් ආශ්‍රය. බලන්න කොච්චර දේවල් ඔබ නොහිතුවට ඔබට හිතන්න තියනවද කියලා හිතන්නේ නැන්නේ හිතන්න කම්මැලි වුනේ ඒකනේ වෙලා තියෙන්නේ. හිතන හිතනවා නම් මේවා තේරෙනවා. හිතන්න කම්මැලි. ඔන්න බලන්න ඒක එතකොට ඒ නිසා මේ එක එක ශක්තිය එක එක ආකාර බව ඔබ තේරුම් ගන්න හරි සියුම්. ඊටාම සියුම්. ඉතින් ඒ අමාරු නිසා නේනම් ඉතින් සාරාය සංකල්ප ලක්ෂයක් පුහුණු වෙන්න ඕනේ මේක අවබෝධ කරගන්න. අමාරු හින්දා. ඔන්න බලන්න චත්තාරෝ කන්දා අරෝපිනෝ අඤ්ඤමඤ්ඤං නිස්සයප්පච්චේන පච්චයෝ. සතර අරෝපස්කන්ධ වුණොන්ට ආධාරයි. ආශ්‍රය නිස්සය වශයෙන්. වේදනා සංඥා සංකාර විඥාන. ඒවා කුසල්ද විපාකද ක්‍රියාද අදාළ නැහැ. හැම දේ හැම හැම හිතක් යම් තැනක වැඩ කරනවා නම් මොන හිතක් හරි මේ හතරම තමයි පවතින්නේ අඩුවෙන් පවතින්නේ නැහැ එකක්වත්. ඒ නිසා සතර ආරෝපස්කන්ධ වුණොනේ ඇසුරු කරනවා. නාම ධර්මයක් නාම ධර්මයක් පරෙන් ඇසුරක් එතකොට. අපි අදහස් වශයෙන් ඇසුරු කරනවා කියලා කියන්නේ ගෑවි ගෑවි නෙවෙයිනේ අදහස් ඇසුරු කරනවා කියන්නේ. නේද? ආශ්‍රය නිශ්චය කියලා කියන්නේ ආන් ඒ වගේ තමයි මෙතන. ඕනෝන්ට ආධාරයි. වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. ඊළඟ එක චත්තාරෝ මහා භූතාඤ්ඤමඤ්ඤං ඉස්සයප්පච්චේන පච්චේ. පටව්‍යාපෝ තේජෝ වායෝ. ද්‍රව්‍යමේ වශයෙන් එකට ගෑවිලා පවතිනවා. පටව්‍යාපෝ තේජෝ වායෝ. වන්න ගන්ධ රස ඕජා කියන මේ අට එකට ගෑවිලාම පවතින. ඒ අටනේ සුද්දාෂ්ටකයක් කියන්නේ. ඒ අට වෙන් කරන්න බෑ අවිනිර්භෝග රූප කියලා කියනවා. ඒ අටේ සංචිතයක් සංචිතයක් පාසා තමයි ආකාශ ධාතුව පරිච්ඡේද රූපේ කියන වෙන්කිරීම තියෙන්නේ. ඒක පරමාණු වලට එහා ගිය සියුම් රූප පද්ධතිය. ඉලෙක්ට්‍රෝන වලට, නියුට්‍රෝන වලට, ප්‍රෝටෝන වලට එහා ගිය කුලකයක්. ඊට වඩා එහා ගිය මූල පදාර්ථය. ඒ නිසා පට ව්‍යාපෝ තේජෝ වායෝ තද ආදී ශක්තිය වැగిරෙන ආදී ශක්තිය සීතල උණුසුම ශක්තිය පිම්බෙන හැපිලෙන ශක්තිය තද දේ නෙමෙයි තද දේහි පවතින තද ගතිය වැగిරෙන දේ නෙමෙයි වැగిරෙන ගතිය සීතල උණුසුම් දේ නෙමෙයි. උණු වතුර නෙවෙයි ආපෝ ධාතුව. අයිස් කැටේ නෙමෙයි ආපෝ ධාතුව. ඒකේ පවතින සීතල උණුසුම ගතිය. හුළඟ නෙමෙයි වායෝ ධාතුව. පිම්බෙන හැකිලෙන ගතිය. පිම්බෙන හැකිලෙන දේ නෙමෙයි වායෝ ධාතුව. පිම්බෙන හැකිලෙන ස්වභාවය. හැබැයි තද දේ නැතුව තද ගතියක් නැති වෙන්නට පුළුවන්. වැగిරෙන දේ නැතුව ආපෝ ගතිය නැති වෙන්නට පුළුවන්. ඒක වෙනම කතාවක්. ගින්න උණුසුම දුන්නා කියලා ගින්නයි උණුසුමයි එකක් නෙවෙයි. ආන්න ඒ වගේ තමයි. එතකොට මේ කියන්නේ පටවියාපෝ තේජෝ වායෝ ඔවුනොවුන් ඇසුරු කරනවා එකටම බැඳී පවතිනවා. ඔක්පන්තික්කනේ නාම රූපං අර විදිහටම ප්‍රතිසන්දි ගන්න මොහොතේ අර විදිහට අවම වශයෙන් රූප මිටි තුනක් අනිත් පැත්තෙන් වේදනා සංඥා සංකාර විඥාන කියන ප්‍රතිසන්දි ගන්න සිත ඇතුළු කොට පවතින අරූප ස්කන්ධ හතර විපාක ස්කන්ධ හතර ඔවුනොවුන් ඇසුරු කරනවා. හැබැයි ඒ ඇසුරු කිරීම පටව්‍යාපතේජෝ වායෝ ඇසුර වාගේ නෙවෙයි ඊට වඩා වෙනස්. නාමයක් රූපයක් එක්ක සම්බන්ධ වෙන එක රූපයක් නාමයක් එක්ක සම්බන්ධ වෙන එක නාමයක් නාමයක් එක්ක සම්බන්ධ වීම රූපයක් රූපයක් එක්ක සම්බන්ධ වීම වලට වඩා ගොඩක් වෙනස්. චිත්ත චේතසිකා ධම්මා චිත්ත සමුට්ඨානානං රෝපාණං නිස්සයප්පච්චේන පච්චය. අර විදිහටම විපාක වේවා ක්‍රියා වේවා කුසල අකුසල වේවා ඒ චිත්ත චෛතසික අදාළ චිත්තජ රූප ඉපදවීමට ආශ්‍රය නිශ්‍රේ වශයෙන් උපකාර වෙනවා. ඊළඟ අවස්ථාව මහා භූතා උපාදානං රූපාණං නිස්සයප්පච්චින පච්චය. උපාදා රූපා මහා භූත. ආ උපාදාරෝප මහා භූත රූප ඇසුරු කරගෙන පවතිනවා. මහා භූත රූප ආශ්‍රය නිස්සය වශයෙන් උපකාරයි අනිත් රූප ටිකට. මහා භූත කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ සසු රූප 24 චක්කුසෝත ගාන ජීවා කාය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ගන්නෙ නැහැ මොකද ඒක පඨවි තේජෝ වායෝමයි ඊළඟට අනිකුත් රූප ආකාශ ධාතු, ආහාර රූපය ආදි වශයෙන් රූප තියෙනවනේ 24ක්. ඒක අපි පොතකුත් විස්තර කළා. දැන් ඉතින් ඒක විස්තර කරන්නට යන්නේ නැහැ. එන්නේ කියන පටව්‍යාපෝ තේජෝ වායෝ කියන ප්‍රධාන භූත රූප හතර ආශ්‍රය නිස්සේ වශයෙන් උපකාරයි ඉතුරු උපාදා රූප 24ට. ඒකනේ අපි අර කියන්නේ පටවියාපෝ තේජෝ වායෝ වන්නගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රිය චක්ෂු ප්‍රසාද රූපය. එතකොට ඒ චක්ෂු ප්‍රසාද රූපය ඇසුරු කරන්නේ පටවියාපෝ තේජෝ වායෝ. ඒත් පටවියාපෝ තේජෝ වායෝ ප්‍රධානයි චක්කු රූපය අප්‍රධානයි. ඒ නිසා පටවියාපෝ තේජෝ වායෝ රූප හතර ප්‍රධානයි, ඉතුරු රූප 24 අප්‍රධානයි. ආන් එහෙමයි. එතකොට ඒ නිසා උපාදාන රූපයන් ආධාර වෙනවා උපාදා රූපයන්ට ආධාර වෙනවා මේ කියන පට ව්‍යාපෝ තේජෝ වායෝ. ඊළඟට චක්කායතනං චක්කු විඥාන ධාතුය තං සම්පේත කානං ධම්මානං නිස්සයක් පච්චේන පච්චේ. ඒ කියන්නේ චක්කායතන. ඉතින් මේවා අපි ගොඩක් විස්තර කළා චක්කායතනය කියලා කියන්නේ මේ ඇස නෙවෙයි. අපට පේන ඇස, පියවි ඇස නෙමෙයි. ඒකට කියන්නේ සසම්බාර චක්ෂුව කියලා. ඒක තමයි අර සතිපට්ඨාන සූත්‍රේ නම් චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතන්නා එත්ත උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති කියලා සඳහන් වෙන්නේ. අන්න ඒකනම් මේ රූප මේ සාමාන්‍ය පිය වියස අපි අදහස් කරන මොකද ඒ රූපයනේ ලස්සනයි නිල් පැහැති ඔය එක එක විදිහට අපි කතා කරන්නේ ඒ රූපයට තමයි ඒ කියන්නේ. හැබැයි මෙතන ඒ චක්ෂුවට තමයි ඒ කියන්නේ. හැබැයි මෙතන චක්ෂුව කියලා කියන්නේ ඒක නෙවෙයි. මේ චක්කායතනය කියලා කියන්නේ ඒක නෙවෙයි. ඒ සසම්බාර චක්කායතනේ චක්කුව මේ කියන්නේ ප්‍රසාද චක්ෂු. ඒ කියන්නේ අපේ ඇසේ කළු ඉංගිරියාව ඇසුරු කරගෙන පවතිනවා. යම් ශක්තියක්. රූප, වර්ණ රූප වැඩිීමේ ශක්තියක් පවතිනවා. ඒක අපට ලැබිලා තියෙන්නේ අතීතයේ රූප දැකීමට කැමැත්තෙන් රැස් කරන ලද කුසලයක අතුරු විපාකයක් වශයෙන්. කුසලයක අතුරු විපාකයක් වශයෙන්. අන්නේ ශක්තිය ඇසුරු කරගෙන තමයි චක්කු විඥාන සිත පවතින්නේ. ඒ සාමාන්‍ය හිතන්නකො දැන් යම් කිසි කෙනෙක්ගේ ඇස් මොකක් හරි ආබාධයක් නිසා ඉවත් කළා කියලා. ඉවත් කරාට පස්සේ චක්ෂු ප්‍රසාදේ නැහැ. ඒතර පිටානට බෑ. දැන් අපි සමහරුගේ දැන් ඇස් බද්ධ කරනවානේ. දැන් එතකොට මොකද වෙන්නේ? එතකොට කුමක් කර හේතුවකින් ඒ චක්ෂු ප්‍රසාදය බරපතල හානි සිද්ධ වෙලා නැහැ. ඒකට හානි වෙලා තිබුණා නම් කර්මානුරූපව හරි කර්මයේ සම්බන්ධයක් ඇතුව අනතුරක් හරි වෙලා හරි ආයෙ බද්ධ කරලා ගොඩ ගන්නට බෑ. ඒ නිසා චක්ෂු ප්‍රසාද රූපය කියන චක්කායතනය තිබුණොත් තමයි ඇසුරු කරගෙන මේ චක්කු විඥාන කියන සිත් පහළ වෙන්නේ. ඒකයි කිව්වේ චක්කායතනං චක්කු විඥාන ධාතුය සංසම්පයුත්ත කාණංච ධම්මානං නිශ්චයක් පච්චේන පච්චය කියලා. එතන චක්ෂු ප්‍රසාදය ඇසුරු කරගෙන චක්කු විඥාන සිත් දෙකයි ඒකේ වැඩ කරන චෛතසික 7යි 15. ඒ විදිහටම සෝත ප්‍රසාදය. ඒකත් මේ පියවිකරණ නෙමෙයි ඇතුලේ තියෙන කොටෙකුත් අපි විස්තර කරලා තියෙනවා. තඹ ලොමක ආකෘතියෙන් පැහැයෙන් යුක්ත එකක් තියෙනවා ඒක තමයි සෝත ප්‍රසාදය. ඒකට තමයි ශබ්ද වදින්නේ. ඒකට විනාශයක් වුණොත් ශබ්ද වදින්න තැනක් නැහැ. එහෙම වුණොත් ශබ්දය දැනගත්තා කියන එකක් කවදාකවත් බෑ. මොකද සෝත ප්‍රසාදය ඇසුරු කරගෙන තමයි සෝත විඥාන සිද්දක තියෙන්නේ. ඇසුරු කරගෙන. ඒ නිසා එතන සෝත ප්‍රසාදයේ සෝත විඥාන සිත් වලටත් ඒක වැඩ කර චෛතසික වලටත් ආශ්‍රය නිශ්‍රය දීමේ උපකාරයි. ඊළඟට ගානායතනං ගාන විඥාන ධාතුයා සංසම්පයුත්තකානං ච ධම්මං දුහාන ප්‍රසාද ඒකත් එහෙමයි. පියවි මහය නෙවෙයි. මහය ඇතුලේ එලුකුර සටහන් තියෙන ගඳ සුවඳ වැඩිීමේ ගඳ සුවඳ දැනගැනීමේ ශක්තිය කියන්නේ එපා. ගඳ සුවඳ දැනගැනීමේ ශක්තිය කිව්වොත් සිත්. ගාන විඥානාදී සිත්. මේ සිත් නෙමෙයි කියලා කියන්නේ ගඳ සුවඳ වැඩිීම. ගඳ සුවඳ වැඩෙනකොට එතනට ආ නෙතන ඇසුරු කරගෙන ගාන විඥාන සිත් පහළ වෙනවා. ඒතර ගාන විඥාන සිත් වලට ආශ්‍රයයි නිස්සයයි ගාන ප්‍රසාදය කියන අර කොටස. ජීවහා ප්‍රසාදේ ජීවහායතන ඒත් ඒ වාගේ දිව ඇසුරු කරගෙන පවතින රස නිරස වැඩිීමේ ශක්තිය ඒක වැදුනට පස්සේ ඒ ඇසුරු කරගෙන චක්කු විඥාන සිත් සහ ඒක වැඩ කරන චෛතසික හත පහළ වෙනවා ඒ නිසා චක්කු විඥාන සිත් සහ චෛතසික පහළ වීමට උපකාරයි ආශ්‍රේ නිස්සේ වශයෙන් චක් මේ ජීවහා ප්‍රසාදේ ජීවහා විඥාන සිත් පහළ වීමට සහ ඒවගේ චෛතසික පහළ වීමට ඊළඟට කාය ආයතනය. කාය ආයතනේ ඒක අපි කොච්චරවත් විස්තර කරලා තියෙනවා. කෙස්, ලොම්, නියාග, දත්තග, මල, මූත්‍ර, වියලි සම්කෑලි. මෙන්න මේ කොටස් ඇර ශරීරයේ ඇතුළත පිටත යමක් ස්පර්ශ වෙනකොට සැපදායක හරි දුක්ඛදායක හරි දෙයක් සිද්ධ වෙනවා නම් දැනීමක් කරනවා නම් ඒ කියන්නේ කාය ප්‍රසාදය තියෙනවා. කාය ප්‍රසාදය කියන්නේ ඒකයි. කාය කියවට කාය ප්‍රසාදය වෙනස්. අර චක්ෂුව කියවට චක්ෂු ප්‍රසාදය වෙනස් කියවනේ. කාය වුණත් ඒ වගේ තමයි. දැන් බ්‍රහ්මයින්ට ගත්තොත් එimhe කයක් නැත්තේ නෑනේ. හැබැයි කාය ප්‍රසාදයනේ. අංශබාධ රෝගියෙකුට කයේ ඒ රෝගී පැත්ත නැති වෙලා නෑනේ. කාය ප්‍රසාදයනේ. ආදී. ඉතින් මේ විදිහට කාය ප්‍රසාදය අසුරු කරගෙන කාය විඥාන සිද්ධි කරයි ඒකේ චෛතසික 7යි 15 වෙනවා. එතකොට එතනත් නිස්සය ප්‍රත්‍ය තියෙනවා. යම් රෝපං නිස්සාය මනෝ ධාතුච මනෝ විඥාන ධාතුච වත්තන්තේ තන් රූපං මනෝ ධාතුයා මනෝ විඥාන ධාතුයා තන් සංපේත කාණං ච ධම්මානං නිස්සයප්පච්චේන පච්චෝ මේක හෘදේ වස්තු රූපේ ගැන යම් රූපයක් ඇසුරු කරගෙන මනෝ ධාතුව කියන පංචද්වාර වර්ජණයයි සම්පටිච්ඡන දෙකයි කියන සිත් තුනක් මනෝ විඥාන ධාතුව කියන සිසිත් 76ක් කියන සියල්ල 79ක් මෙන්න මේ සිත් යම් රූපයක් ඇසුරු කරගෙන එනම් හෘදේ වස්තු රූපය ඇසුරු කරගෙන පහළ වේද අන්න ඒ කියන හෘදේ වස්තු රූපය උපකාර වෙනවා ඒ සිත් 79ටත් ඒක වැඩ කරන චෛතසික 52ටත්. ආශ්‍රේ නිස්සය වශයෙන්. ඒ නිසා එතනත් නිස්සය ප්‍රත්‍ය තියෙනතර ශීර්ෂය 11 6. ඊළඟට බලන්නට අපි ඕක දැන් යොදන්නට ඕන අර විදිහට පටිච්චසමුප්පාදයට ගලපන්නට ඕනේ. පළවෙනි එක මොකක්ද? සතර අරෝපස්කන්ධ වුණොන්ට ආදාරයි ආශ්‍රය නිස්සය වශයෙන්. අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන පැහැදිලි අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන පැහැදිලි සතර අරෝපස්කන්ධ වුණොන්ට ආධාරයි කියන එක අපි සහජාත ප්‍රත්‍යයේදීත් අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයේදීත් විස්තර කරපු ආකාරයට ඒක පැහැදිලි අවිද්‍යාව කියන්නේ චෛතසිකයක් සංස්කාර කියන්නේ චෛතසිකයක් අවිද්‍යාව සහ සංස්කාර කියලා චේතනාව සංස්කාර ස්කන්ධයට ඇතුළත් වුණාට ඒ දෙක වෙනම චෛතසික දෙකක් ඒ නිසා එතන තියෙනවා සතර ආරෝපස්කන්ධ වුණුන්ට ආධාරයි ආශ්‍රේ නිස්සේ වශයෙන් කියන ඒ ශීර්ෂය තියෙනවා ඊළඟට ඒ කියන ශීර්ෂ එකින් එක එකින් එක එකින් එක ඔය තැන් වලට දාන්න. ඊළඟට දෙවෙනි එක අපට කීවා සතර මහා භූත වුණොන්ට ආදාරයි ආශ්‍රේවිශ්‍රේ වශයෙන්. එහෙනම් අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන එතන නැහැ. ප්‍රතිසන්දි ගන්න මොහොතේ නාම රූප වුණොන්ට ආදාරයි කියලා කීවා. ඉතින් අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන ප්‍රතිසන්දි ගන්න මොහොතක් නෙවෙයි. එහෙනම් ඒ ශීර්ෂයත් එතන නැහැ. චිත්තචෛසික ධර්ම චිත්ත සමුට්ඨාන රූප වලට ආදාරයි කියලා කීවා. ඒකත් මෙතන නැහැ මොකද චිත්තචෛතසික චෛතසික දෙකක් නම් චෛතසිකයක් නම් තියෙනවා මෝහය නමුත් රූප ගැන කතාවක් මෙතන එන්නේ නැති නිසා. හැබැයි අවිද්‍යාව පහළ වෙනකොට රූප පහළ වෙන්නේ නැහැ කියලා ගණ්ඩ යන්නට එපා. නමුත් මේ කෙටි කරලා තියෙන නිසා පටිසමුප්පාදයේ පුංචි නිසා, කෙට්ටු නිසා එතෙන්ද ප ဋ ාණේ අරක දාගන්න බැරි කමකුයි තියෙන්නේ. ඊළඟට මහා භූත උපාදාරෝපවට ආධාරයි කියන ශීර්ෂයක් මෙතන නෑ මොකද මෙතන තියෙන චෛතසික දෙකක සම්බන්ධයක් රූප කතාවක් ඇත්තේම නැහැ ඊළඟට චක්කායතනේ චක්කුඥාන ධාතුවටයි ඒ චෛතසික වලටයි ආධාරයි කියලා කියවා ඒක මෙතන තියනවද නැහැ මොකද චක්කායතනේ නෙමෙයි අවිද්‍යාව කියලා කියන්නේ සෝතායතනේ නෙමෙයි අවිද්‍යාව කියලා කියන්නේ ගාහනායතනේ නෙමෙයි අවිද්‍යාව කියලා කියන්නේ ජීවආයතනෙ නෙමෙයි අවිද්‍යාව කියලා කියන්නේ. කායායතනෙ නෙමෙයි අවිද්‍යාව කියලා කියන්නේ. නිසා ඒ ශීර්ෂ පහම අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන නැහැ. කුමන පහද? චක්කායතනං චක්කු විඥාන ධාතුය තං සම්පයුත්ත කාණංච ධම්මානං නිස්සයප්පච්චේන පච්චය අනාදි වශයෙන් චක්කායතනය චක්කු විඥාන ධාතුවටයි එහි වැඩ කරන චෛතසික අතටයි ආධාර වෙනවා කියන ශීර්ෂයත් ඒ විදිහටම සෝතායතනේ, ගාහනායතනේ, ජීවායතනේ, කායායතනේ කියන ටිකක් සම්බන්ධ කරලා ගන්නවා. ඒ පහම නෑ අවිජ්ජා පත්‍ය සංඛාරා කියන ශීර්ෂය තුල. 11 වෙනි එක යම් රූපයක් ඇසුරු කරගෙන චිත්තචෛසික පවතීද ඒ චිත්තචෛසික වලට ඒ රූපය නිස්සය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒකත් නැහැ. මොකද අවිජ්ජා පත්‍ය සංඛාරා කියනකොට රූපයක් නෙවෙයි ඒක චෛතසිකයක්. නිසා එතන නැහැ. ඊළඟට බලන්න සංකාරපච්චය විඥානං කියන තැන සතර අරූපස්කන්ධ වුණොන්ට ආධාරයි ආශ්‍රේ නිස්සේ වශයෙන් කියන එක යෙදෙන්නේ නැහැ. ඒතර සංස්කාර කියන චේතනාව තියෙනවා. අතන විඥාන කියලා සිත තියෙනවා. ඒ වුණාට ඇසුරක් නෑ මොකද මෙතන තියෙන්නේ කර්ම විඥාන කියන්නේ විපාක. ඒ නිසා පළවෙනි ශීර්ෂය එතන නැහැ නිස්සය ප්‍රත්‍යයෙහි ඊළඟට සතර මහා භූත ඒකත් එතන නැහැ මොකද රූප කතාවක් ඇත්තෙම නැහැනේ සංස්කාර කියන චේතනා විඥාන කියන්නේ ප්‍රතිසන්දි විපාක සිතක් නිසා රූප කතාවක් ඇත්තෙම නැහැ ඊළඟට ඔක්කාන්තික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං නිස්සයප්පච්චන පච්ච අන්න ඒක තියෙනවා ඒ ප්‍රතිසන්දි ගන්න මොහොතේ අවම වශයෙන් රූප මිටි තුනක් නැත්නම් දෙකක් ඒ වගේම ඒ ප්‍රතිසන්දි ගන්න සිතට අනුකූලව ඒ සිතේ වැඩ කරන වේදනා සංඥා සංඛාර විඥාන සහ විඥාන වේදනා වේදනා සංඥා සංඛාර සහ ඒ අදාළ විපාක සිත. එතකොට ප්‍රතිසන්දි ගන්න මොහොතේ නාම රූප වුණුන්ට ආදාරයි කියන ශීර්ෂය විඥාන පත්‍ය නාම රූපං කියන තැන තියෙනවා. මිශ්‍රේ වශයෙන් ආදාරයි කියන ශීර්ෂය එතන තියෙනවා. බලන්න ඊළඟට එතන තියනවාද කියලා චිත්තචෛසික ධර්ම චිත්තජ රූප වලට ආධාරයි කියන ශීර්ෂය චිත්තචෛසික ධර්ම ආධාරයි කියන ශීර්ෂය එතන ගන්න පුළුවන් ඉතින් මෙහෙම ගත්තොත් ඒ කියන්නේ රූප 28ම අරගෙන ගත්තොත් ගන්නට පුළුවන් චිත්තචෛසික ආධාරයි කියලා මොකද එතන විඥානයේ තියෙන අනිත් පැත්තේ රූප ගොඩ තියෙන නිසා. නමුත් ප්‍රතිසන්දි ගන්න මොහොතේ රූප ටික විතරක් අරගෙන ගත්තොත් එහෙම ඒක ආධාර නැහැ මොකද කර්මජ රූපය එතන පහළ වෙනවා. ඊළඟට අපට තිබුණේ සතර මහා භූත උපාදාරෝපෝට ආදාරයි නිස්සය වශයෙන් කියලා ඒක යෙදෙන්නේ නැහැ මොකද හේතුව විඥානය කියන්නේ රූපයක් නෙවෙයි නාම රූප කියන තැන නම් තියෙනවා ඒ නිසා සතර මහා භූත දෙපැත්තෙම තියෙන්නටනේ සතර මහා භූත මේ පැත්තේ තිබිලා විඥාන කොටසේ තිබිලා අනිත් පැත්තේ තියෙන්න ඕනේ භූත රූප ටික මේ sorry භූත රූප නොව උපාදා රූප ටික එකක් හරි එහෙම සම්බන්ධයක් මෙතන නැහැ. එතන තිබුණාට පටවියාපෝ තේජෝ වායෝ අන්නගන්ධ රසෝජ ආදී රූප කට්ටලයක් ඒ කියන කර්මජ රූප චිත්තජ රූප තිබුණාට මොකද මෙහා පැත්තෙන් එක භූත රූපයක්වත් නැහැ. ඒ නිසා සතර මහා භූත වුණුන්ට ආධාරයි කියන ශීර්ෂය විඥානපත්‍ය නාම රූපං කියන තැන නැහැ. ඔක්කාන්තික්කනේ නාම රූපං කියන එක තියෙනවා ඒක. ඉතුරු ටික ගත්තට පස්සේ චිත්තචෛතසික ඒක එතෙන්ට අදාළ වෙන්නේ නැහැ චිත්තජ රූප නොවන නිසා. චිත්තජ රූප අපි කියලින් ගත්තොත් අර ප්‍රතිසන්දි මොහොතේ හැර එහෙනම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට හෘදේ වස්තු රූපෙට දෙන්නේ නැහැ කියලා අපි කිව්වා. ඊළඟට චක්කායතනෙ. ඉතින් විඥානය කියන චක්කායතනෙ නෙවෙයිනේ. ඊළඟට අනිත් පැත්තෙන් නාම කියනකොට ඒකේ චක්කු විඥාන ධාතු, සෝත විඥාන ධාතු, ගාන විඥාන ධාතු, ජීව විඥාන ධාතු ඇත්තෙත් නැහෙනේ. ඉතින් චෛතසික ටික නම් තියෙනවා. හැබැයි ඒ වුණාට මෙතන නැහෙනේ. විඥාන කියන ගොඩේ නැහැ. විඥාන කියන ගොඩේ තිබ්බනම් ඔන්න හරි. විඥාන කියන ගොඩේ චක්කායතනත් නැහැ, සෝතායතනත් නැහැ, ගාහනායතනත් නැහැ, ජීවහායතනත් නැහැ, කායායතනත් නැහැ. මන ආයතන විතරනේ තියෙන. ඒ නිසා ඒ කියන ශීර්ෂ පහම 6යි 7යි 8යි 9යි 10යි කියන ශීර්ෂ පහම විඥාන පත්‍ය නාම රූපං කියන ඒ යුගලයේ අතර වැඩ කරන්නේ නැහැ. ඊළඟට හෘදේ වස්තු රූපය ඒ යන් රූපං නිස්සාය මනෝ ධාතුච මනෝ විඥාන ධාතුච වත්තාන්ති තන් රූපං මනෝ ධාතුය මනෝ විඥාන ධාතුය තං සම්පේත්තකානංච ධම්මානං නිස්සයප්පච්චින පච්චෝ යම් රූපයක් ඇසුරු කරගෙන චිත්තචෛසික පවතීද එකී හෘදේ වස්තු රූපය ආශ්‍රය නිස්සය වශයෙන් ඒ චිත්තචෛසික වලට ආධාරයි කියන එක ඒක නැහැ මෙතන නේද මොකද හේතුව විඥාන කියනකොට ඒක රූපයක් නොවන නිසා හෘදේ වස්තු රූපේත්‍ය මොනම රූපයක්වත් මේ විඥානයේ කියන එක ඉතින් එහෙමනම් ඔන්න ඔය විදිහට ගත්තට පස්සේ විඥානපත්‍ය නාම රූපං කියන තැන ওই විදිහටයි නිස්සය ප්‍රත්‍ය යෙදීම සහ නොයෙදීම. ඊළඟ එක බලන්න නාම රූපපත්‍ය සලායතනං කියන තැන. බලන්න අර ශීර්ෂ 11ම එකින් එකට ගන්නට මගාරින්නට එපා. එකින් එකට අරගෙන ගලපලා තියෙන්නේ කෝකද නැත්තේ කෝකද? ඒක බලන්න. කො යෙදෙන්නේ කෝකද නොයෙදෙන්නේ කෝකද? හොඳට හොදිසියෙන් බලන්න. කලබල නෙවෙයි බලන්න. බලන්න ඉස්සරලාම අරගෙන නාම රූපාච්‍ය සලායතන. එතන බලන්න සතර අරූපස්කන්ධ වුණොන්ට ආශ්‍රයෙන් නිස්සයෙන් උපකාරය කියන එක තියද කියලා. තියෙනවනේ. එයි. නාම රූප කියන එකේ නාම කියන්නේ වේදනා සංඥා සංකාර. සලායතන කියන එකේ මන ආයතනය කියන්නේ විඥාන. ආයමනම් සතර ආරෝපස්කන්ධ වුණොන්ට ආධාරයි නිස්සේ වශයෙන් කියන ඒ ශීර්ෂයේ නාම රූපපත්‍ය සලආයතනම් කියන තැන තියෙනවා. දෙවෙනි එක සතර මහා භූත වුණොන්ට ආධාරයි කියන එක. ඒක යෙදෙන්නේ නැහැ. මොකද භූත රූප ටික නාම රූප කියන එකේ රූප ගොඩේ තිබුණාට එහා පැත්තේ භූත රූප එකක්වත් නැහැ. එතන තියෙන කර්මජ රූප පහක්. එතන භූත රූප එකක්වත් නැහැ. ඊළඟට ප්‍රතිසන්දි ගන්න මොහොතේ නාම රූප වුණුන්ට ආධාරය ආශ්‍රය නිස්සයෙන් කියන එක. ඒක නම් තියෙනවා. මොකද මේ පැත්තෙන් තියෙනවා නාම කියනකොට වේදනා සංඥා සංකාර. අනිත් පැත්තෙන් තියෙනවා කර්මජ රූප පහක් චක්කුසෝත ගාන ජීවා කාය. අනිත් පැත්තට ගැලපුවාට පස්සේ මේ පැත්තේ තියෙනවා රූප ටික. පට ව්‍යාපෝ තේජෝ ආදී කර්මජ රූප ටික මෙතන කොටසක් විතර වෙන නාම රූප කියනකොට අනිත් පැත්තෙන් තියෙනවා මන ආයතන. එතකොට ඒ දෙආකාරකින් ගන්නට පුළුවන් ප්‍රතිසන්දි ගන්න මොහොතේ නාම රූප වුණුන්ට ආධාරයි කියන එක. මේ පැත්තේ තියෙන නාම අර පැත්තේ තියෙන චක්කසෝත ගාන ජීවා කාය වලට එකට උපදීන් වශයෙන් ආධාරයි. මේ පැත්තේ තියෙන රූප අර පැත්තේ තියෙන වසුදේවස්තු රූපේ පවා තියෙනවනේ මෙතන එතකොට අර පැත්තේ තියෙන මන ආයතනයට ආධාරය. ඒ නිසා ඒ ශීර්ෂය එතන තියෙනවා. ඊළඟට ගන්න ප්‍රතිසන්දි ගන්න මොහොතේ ඒ ඒ එක අරගෙන ඊළඟට අනිත් පැත්තට ගන්න සලායතන පච්චය පස්සෝ කියන තැනටත් ගන්න. එතනක් තියෙනවා. එතනක් තියෙනවා සලායතන පච්චය පස්සෝ කියන තැනක් තියෙනවා. ඊළඟට ගන්න එහෙම ගන්න නැතුව අපි මෙහෙම ගන්න. ඒ ශීර්ෂය අපි ඉවත් කරලා මෙහෙම ගම අපි කරගෙන ගිය ක්‍රමයේ තියෙනවානේ. එක එක තැනටනේ අපි දැන් නාම රූපාච්‍ය සලායතනං කියන තැනට ඊළඟට අපි ගන්න අතනින් කියවෙච්ච ඊළඟ ශීර්ෂය. ඒ කියන්නේ චිත්තචෛසික ධර්ම චිත්තජ රූප වලට උපකාර වෙනවා කියන ශීර්ෂය මෙතෙන් දෙන්නේ නැහැ. ඊළඟට ගන්න හෘදේ වස්තු රූපය. චිත්තචෛසික වලට ආශ්‍රය මිශ්‍රේ වශයෙන් උපකාර වෙනවද කියලා බලන්න මෙතනදී. ඒකේ දෙන්නේ සලායතන පච්චය පස්සෝ කියන තැනදී. ඒකේ දෙන්නේ නැහැ. මොකද එතන පස්ස කියන්නේ චෛතසිකය. ඊළඟට චක්කායතන, සෝතායතන, ගාහනායතන, ජීවආයතන, කායායතන මේ පහම යෙදෙන්නේ නැහැ. චක්කායතනං චක්කු විඥාන ධාතුයා තං සම්පයුත්ත කාණං ච ධම්මාන. ආ එතන යෙදෙනවා. සලායතන පස්චා භස්සෝ කියන තැන ඒක තියෙනවා. මොකද සලායතන කියනකොට චක්කායතනේ චක්කු සංපස්සේට. සෝතායතනේ සෝත සංපස්සේට. ඝානායතනේ ඝාන සංපස්සේට. ජීවආයතනේ ජීවා සංපස්සේට. කායායතනේ කාය සංපස්සේට ආධාරයි. ඒ ශීර්ෂ සලායතන පස්චා භස්සෝ කියන තැනට අර කියන ශීර්ෂ 6යි 7යි 8යි 9යි 10යි කියන ශීර්ෂ ටික යෙදෙනවා. ඊළඟට හෘදේ වස්තු රූපය ආධාරයි කියන එක මෙතෙන්ද දෙන්නේ නැහැ. මොකද හේතුව? හෘදේ වස්තු රූපයේ චක්කායතන ආදී ආයතන 6 තුල නැති නිසා. ඊළඟට බලන්න සලායතන පච්චා පස්සෝ කියන තැන ගන්න පුළුවන් ආකාරය. පස්සපච්චය වේදනා කියන තැන ගන්න පුළුවන් ආකාර බලන්න. එතකොට ඒකේ අරක ශීර්ෂ වලින් එකින් එක එකින් එක ගන්න සතර ආරෝපස්කන්ධ වුණොන්ට ආධාරයි කියන ශීර්ෂය වැඩ කරනවා. පස්සපච්චය වේදනා කියන තැන මොකද? පස්ස කියලා කියන්නේ සංස්කාරස්කන්ධයක අත්‍යයිසිකය වේදනා කියන්නේ වේදනාස්කන්ධය. එතන තියෙන සතර ආරෝපස්කන්ධ වුණොන්ට ආධාරයි කියන ශීර්ෂය එතන තියෙනවා. ඊළඟ සතර මහා භූත ආධාරය කියන එක වුණොන්ට ඒකේ දෙන්නේ නැහැ මොකද හේතුව? චෛතසික දෙකක් පස්සෙයි වේදනාවයි. නාම රූප වුණොන්ට ආධාරය කියන ශීර්ෂය ඒකේ දෙන්නේ නැහැ. මක් නිසා දෙයක් මෙතන නාම දෙකක සම්බන්ධය රූපවල සම්බන්ධයක් මෙතෙන් දෙන්නේ නැහැ. පස්සපච්චය වේදනා කියන තැනදී. ඊළඟට චිත්තචෛසික ධර්ම චිත්තජ රූප වලට ආධාරයි කියන ඒක දෙන්නේ නැහැ මොකද මෙතන චිත්තචෛ චිත්තචෛතසික තිබුණාට චිත්තජ රූප ගැන කතාවක් මෙතන කියන්නේ පස්ස සහ වේදනා කියලා කියන්නේ. එතකොට මහා භූත රූප උපාදාර රූප වලට ආධාරයි නිස්සේ වශයෙන් ඒක දෙන්නේ නැහැ මොකද මෙතන රූපයක් කිසියෙත් නැති නිසා. ඊළඟට චක්කු, සෝත, ධාන, ජීවහා, කාය කියන ඒවා චක්කු විඥාන ආදී චිත්තචෛසික වලට ආධාරයි කියන එක. ඒක මෙතන දෙන්නේත් නෑ මොකද හේතුව මෙතන පස්ස වේදනා. චෛතසික දෙකක් චක්කායතන ආදී කතාවක් දෙන්නේ නැති නිසා. ඊළඟට හෘදේ වස්තු රූපය ආධාරයි කියවා චිත්තචෛසික වලට ඒකත් දෙන්න සම්බන්ධ වෙන්න මොකද මෙතන චෛතසික දෙක සම්බන්ධ. ඒක ශීර්ෂ කීපයක් යදෙනවා කීපයක් යදෙන්නේ නැහැ. ඊළඟට වේදනාපච්චය තණ්හා කියන තැන නිශ්චය ප්‍රති යෙදෙන්නෙම නැහැ. මොකද අවස්ථා දෙකක්. ඊළඟට බලන්න අර ශීර්ෂ 11 එකක්වත් යෙදෙන්නේ නැහැ. තණ්හාපච්චය උපාදානං කියන තැන කල්පනා කරන්න. සතර අරූපස්කන්ධ වුණුන්ට ආධාරය කියන එක තියෙනවා. ඔබට අර සහජාත ප්‍රත්‍යයයි අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයයි කියන එක හොඳට පැහැදිලි වුණා නම් මෙතන ගැටලුවක් වෙන්නේ මොකද හේතුව? තණ්හා කියන්නේ ලෝභය. ලෝභය කාමෝපාදානයට උපකාරනවා කියලා ගන්නෙ නෑ. මොකද ඒක ඒක ඇසුරු කරනවා කියලා කියන්නේ නෑනේ. මම මාව ඇසුරු නිසුරු කරනවා කියලා කියන්නේ නෑනේ. ලෝභය කියවත් කාමෝපාදානය කියවත් එකමයි. ලෝභ චෛතසිකයමයි පරමාර්ථ වශයෙන් ගත්තට පස්සේ. ඒතර කාමෝපාදානයේ දිට්ඨ උපාදානය ඇසුරු කරනවා. නේ ditthi sampayuta සිත් හතරේ තියෙන ditthිය ලෝභ සිතක්මනේ ඒතකොට ලෝභයත් එක්ක වැඩ කරනවා එහෙනම් තණ්හා තණ්හාපච්චා උපාදානං කියන තැන මිශ්‍ර ප්‍රත්‍ය පළවෙනි ශීර්ෂය තියෙනවා සතර මහා භූත වුණොන්ට ආධාරයි ඇසුරින් ඉසුරින් ඒක නැහැ ප්‍රතිසන්දි ගන්න මොහොතේ නාම රූප වුණොන්ට ආධාරයි ඒක මෙතන නෑ මෙතන කර්ම අවස්ථාවයි ඊළඟට චිත්තචෛසික ධර්ම චිත්තජ රූප වලට ආධාරයි කියන එක ගන්න බෑ මෙතන තියෙන චෛතසික ටිකක් පමණයි රූප කතාන්දරයක් නැහැ එදන මේ සංහා පච්ච උපාදානං කියන එක ඊළඟට චක්කු මේ හෘදේ වස්තු රූපේ ආධාරයි චිත්තචෛසික වලට ආශ්‍රය දීම වශයෙන් ඒකත් මෙතන නෑ මොකද මෙතන කියන්නේ තණ්හාවයි උපාදානයයි කියන්නේ රූප කතාවක් ඇත්තෙම නෑනේ ඊළඟට චක්කුසෝත ගාන ජීවා කාය චක්කු විඥානාදී චිත්තචෛසික වලට ආධාරයි. ඒ පහෙන් එකක්වත් මෙතෙන් දෙන්නේ නැහැ. මොකද මෙතන නාම ධර්ම දෙක කතාවක් යන්නේ. ඊළඟ හෘදේ වස්තු රූපය ඉස්සරලා කියපු එකේ එකක් කරගුණා හතරවෙනි පස්වෙනි එක. සතර මහා භූත ආධාරයි අනික් රූප වලට උපාදා රූප වලට ඒ ශීර්ෂයෙන් නෑ මොකද මෙතන කියන්නේ තණ්හාවයි උපාදානයයි චිත්ත චෛතසික දෙකක් ගැනයි කියන නිසා පළවෙනි ශීර්ෂයේ පමණයි එතෙන්ද එන්නේ. කියන්නේ තණ්හාපච්ච උපාදානං කියන තැනට ගැලපෙන්නේ නිස්සය ප්‍රත්‍යයේ සතර ආරෝපස්කන්ධ වුණොන්ට ආධාරයි ආශ්‍රේ නිස්සය වශයෙන් කියන පළවෙනි ශීර්ෂය පමණයි යෙදෙන්නේ. ඊළඟට බලන්නට උපාදාන පත්‍ය භව කියන තැන. ඒතර උපාදාන කියන්නේ ලෝභයයි, දික්තියයි. ඒතර මෙතන ලෝභය අර ලෝභ මූලික චේතනා අටටම ආශ්‍රය නිස්සේ වශයෙන් උපකාර වෙනවා. දිට්ඨිය ලෝභ මූල දිට්ඨි සංපයුක්ත සිත් හතරේ චේතනා හතරට උපකාර වෙනවා. මොකද්ද ප්‍රත්‍ය සතර ආරෝපස්කන්ධ වුණොන්ට ආධාරයි. ආස්සේ නිස්සේ වශයෙන් කියන ඒ ශීර්ෂය පමණයි තියෙන්නේ. අනිත් එකක්වත් නැහැ. අර මුලින් කියපු විදිහටම ගණන් හදාගෙන ඉන්නේ. ඒ කියන්නේ සතර මහා භූත වුණොන්ට ආධාරයි කියන එක, ප්‍රතිසන්දි ගන්න මොහොතේ නාම රූප වුණොන්ට ආධාරයි කියන එක, ඊළඟට චිත්තචෛසික චිත්තජ රූප වලට ආධාරයි කියන එක, ඊළඟට මහා භූත උපාදාර රූප වලට ආධාරයි ආශ්‍රිතයෙන් කියන එක, චක්කුසෝත ගාන ජීවාකාය කියන ආයතන 6 ඒ චක්කු විඥාන ආදී සිත්වලට සාචෛසික කියන චිත්තෝත්පාදයන්ට ආධාරයි රුධේ වස්තු රූපය ආධාරයි චිත්තචෛසික වලට එකක්වත් මෙතනේ දෙන්නේ නැහැ. මොකද චිත්තචෛසික දෙකක සම්බන්ධයක් තමයි උපාදාන පත්‍ය භව කියන තැන තියෙන්නේ. <coughs> භවපත්‍ය ಜಾති කියන තැන එතන කිසිසේත්ම උපන නිස්සය ප්‍රත්‍ය එකක්වත් දෙන්නේ නැහැ. මොකද භව කියන්නේ කර්ම, ජාති කියන්නේ විපාක. ජාති, ජරා, මරණ ඒ ටික ඔය ටික ඉස්සරලත් කීවා. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනාවලට යෙදුණු ආකාරයෙන්ම තමයි මේ නිස්සය ප්‍රත්‍යයේ ශීර්ෂ යෙදෙන නොයෙදෙන භාවය තේරුම් ගත යුත්තේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි නිස්සය ප්‍රත්‍යය. නිස්සය ප්‍රත්‍යය එදිලා තියෙන්නේ පටිච්චසමුප්පාදයේ ඔන්න ඔය ආකාරයට. එතකොට අපි මෙතන ප්‍රත්‍ය කිව්වා අනන්තර ප්‍රත්‍ය, සමානතර ප්‍රත්‍ය, සහජාත ප්‍රත්‍ය, අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය, නිස්සය ප්‍රත්‍ය. ප්‍රත්‍ය පහක් අපි ඔබට විස්තර කරලා දුන්නා. ඊළඟට අපට තියෙන්නේ උපනිශ්‍රය ප්‍රත්‍ය. උපනිශ්‍රය ප්‍රත්‍ය ලේසියි. අය ප්‍රත්‍ය 24 ප්‍රත්‍ය හතරක් තියෙනවා කියලා ඔබට මතක ඇති මම එදා විස්තර කරලා දුන්නා සියලු ප්‍රත්‍ය ඇතුළත් වෙන ආරම්මන ප්‍රත්‍යයයි කර්ම ප්‍රත්‍යයයි උපනිශ්‍රය ප්‍රත්‍යයයි අත්ති ප්‍රත්‍යයයි මෙන්න මේ කියන ප්‍රත්‍ය හතරට ඔය ප්‍රත්‍ය 24ම අන්තර්ගත වෙනවා ඒ තරම් ප්‍රබලයි කියලා තෝරලා දුන්නා. එතකොට අපි මේ ප්‍රත්‍ය ප්‍රධාන හතරෙන් ආරමණ ප්‍රත්‍ය එසක් පොය දවසේදී කියලා ඔබට විස්තර කළා. දැන් අද තවත් එකක් එතකොට වැටෙනවා උපනිශ්‍රය ප්‍රත්‍ය. උපනිශ්‍රය ප්‍රත්‍ය පිළිබඳව ශීර්ෂ තියෙනවා 12ක්. අපි එක ඉස්තරලාම නිර්දේශය මේ විදිහට ගනිමු. උපනිස්සය පච්චයෝති පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං උපනිස්සය පච්චේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං කේසංචි කුසලානං ධම්ම අකුසලානං ධම්මානං උපනිස්සයප්පච්චේන අපච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං උපනිස්සයප්පච්චේන අපච්චයෝ පුරිමා පුරිමා අකුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං උපනිස්සයප්පච්චේන අපච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං කේසංචි උපනිශ්‍යාපච්චේන පච්චයෝ පරිමා පරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං උපනිශ්‍යාපච්චේන පච්චයෝ පරිමා පරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං උපනිශ්‍යාපච්චේන පච්චයෝ පරිමා පරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං උපනිස්සයප්පච්චේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං උපනිස්සයප්පච්චේන පච්චයෝ උත භෝජනාම්පි උපනිස්සයප්පච්චේන පච්චයෝ පුග්ගලෝපි උපනිස්සයප්පච්චේන පච්චයෝ සේනාසනම්පි උපනිස්සයප්පච්චේන පච්චයෝති ශීර්ෂ ඔක්කොම 12යි මේක ඊටාම වැදගත් ප්‍රත්‍යයක්. මම බණ කිහිපයකදීම කියලා දීලා තියෙන හැබැයි ඒක ගොඩාක් පුළුල් වුණාට අර අනික් ප්‍රත්‍ය තරම්ම තේරුම් ගැනීමට එච්චරම අමාරුත් නැහැ එක්තරා ආකාරකින් ගත්තට පස්සේ. පළවෙනි එක කීවේ දැන් උපනිෂය ප්‍රත්‍ය කියන වචනේ තේරුම ඉස්සරලාම අපි පැහැදිලි කරගනිමු. උපනිෂය පච්චයෝති. උපනිෂය ප්‍රත්‍යය යනු හ්ම්. දැන් විස්තර කරනවා ශීර්ෂ 12. දැන් අපි නිස්සය කියවනේ. ඔකට බණ පොතේ උපමාවක් දීලා තියෙන්නේ. දැන් කෙනෙක් අපි කියනකො බතක් උයා ගන්නවා කියලා. දැන් බතක් උයා ගන්නකොට එයාට අවශ්‍ය කරනවා ඉන්ධන. කැලියක්. උයන කෙනෙක්, උයන්න දන්න කෙනෙක්. මේ වගේ කාරණා අවශ්‍යයි. ඒවා නිස්සය ප්‍රත්‍යවාය කියලා කියන්නේ. ඒ බත හදා ගැනීමට ගොවියා කුඹුර දැපිරීම පොහොරේදීම වතුරේදීම ගොයම රැක බලා ගැනීම අන්න ඒ වගේ කාරණා දුරස්ත කාරණා උපනිෂය ප්‍රත්‍ය වාගේ ඒ කියන්නේ ඒ දුරස්ත සහාය ඒ දුරස්ත උපකාරයන් ලැබුණේ නැත්නම් කටකත් බත් යනට බෑ. එතකොට නිස්සය හැලිය ඉන්ධන අරක් කැමියෙක් උයන කෙනෙක් නේද? කවුරු හරි අම්මා හරි කවුරු හරි. ඒවා නිස්සය. හැබැයි අම්මා හරි කවුරු හරි බත උයලා හැලි තිබ්බා කියලා, ඉන්ධන තිබ්බා කියලා, වතුර තිබුණා කියලා, උයන්න කෙනෙක් හිටියා කියලා පුළුවන් දර ඈත සාධක ඉෂ්ට වෙලා නොතිබුණා නම් ඈත සාධක ඉෂ්ට සිද්ධ වෙලා තියෙනට ඕනේ. ආන්න ඒ ඈත ඉඳලා දෙන ශක්තිය මෑත ඵලයකට. ඒකට කියන්නේ ඒක නාම ධර්ම වෙන්නට පුළුවන්, රූප ධර්ම වෙන්නත් පුළුවන්. ඒකට කියනවා උපනිශ්‍රේ ප්‍රත්‍ය. උපනිශ්‍රේ ප්‍රත්‍ය. එතකොට ඒකේ පළවෙනි එකේදී කියනවා මුල් මුල් කුසලයක් පස්සේ පස්සේ කුසල් කිරීමට උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එතන මුල් මුල් කියලා ගන්නකොට පින්වතුනි අපට ඒකට ඈතකට වුණත් යන්න පුළුවන්. දැන් අපි ගත්තොත් දීපංකර පාදමූලයේදී අප මහා බෝසතාණන් වහන්සේ ජීවිත පරිත්‍යාගයෙන් කාරණා 8ක් ඉස්සරහා තියාගෙන කරන ලද ජීවිත පරිත්‍යාගය ඒ කුසලය ඒ ජීවිත දාණය නැමැති කුසලය සාරා සංකල්ප ලක්ෂයක් මුළුල්ලේ ඒ මගින් පිට නොපැන බුදු බවට අවශ්‍ය කරන කුසල ධර්ම පාරමිතා ධර්ම සම්පූර්ණ කරගෙන ඒමට බලපෑවා. උඩත් පිරිසෙන් ගත්තට පස්සේ බොමැඩදී බුදු බව නොලබා නොනැගිටින්නෙමි කියලා ඉඳගෙන වැඩ ඉඳගෙන සෝවාන් ආදී මාර්ගඥාන නැමැති කුසල් පහල කරා නම් ඒකට එදා දීපංකර පාදමූලයේදී අර කරපු ජීවිත පරිත්‍යාගයෙන් කරපු කුසලය උපකාර වෙනවා සම්බන්ධ වෙනවා පුරුද්දක් වශයෙන් පිළිතනවා ඒකට බුදුරජාන් වහන්සේ දුන්නු නම උපනිශ්‍රය ප්‍රත්‍ය ඒක තමයි කියේ මූල් මූල් කුසලයක් පස්සේ පස්සේ කුසල් කිරීමට පුරුද්දක් වශයෙන් උපකාර වෙනවා ඒක ඉතින් එක ජීවිතයකදී උනත් ගන්නත් පුළුවන් දැන් අපි කියමුකෝ අපි නිරන්තරයෙන්ම දවසකට පැයක්වත් අඩුම වශයෙන් භාවනා කරනවාමයි කියලා අදිෂ්ඨාන කරගෙන කරනවා. එතකොට ඒකට කාලයක් යනකොට පුරුදු වෙනවා. ඒ වෙලාවට ඒක කරන්නම හිතෙනවා. අන්න උපනිශ්‍රය ප්‍රත්‍ය. ඒක උපනිශ්‍රය ප්‍රත්‍ය. දැන් සමහරු කෑම කන්න ගත්තට පස්සේ හැමදාම බත් මිටක් අයින් කරනවා සතෙකුට සිව්පාවෙකුට කියලා. ඒක චාරිත්‍රයක් වශයෙන් කරනවා. ඊට හොඳයි. අන්න උපනිශ්‍රය ප්‍රත්‍ය. දවසක් පැය ගාණක් විනාඩි ගාණක් චිත්ත වීති ගණනාවක් චිත්ත වීතියකින් තවත් චිත්ත වීතියකට මේ විදිහට කුසලයක් කුසලයකට උපකාර වෙන එක කල්ප කෝටි ගාණක් අසංකේය ගාණක් උණා. ඒ කියන සම්බන්ධතාව ඈත කරපු පුහුණුව මෑත පුහුණුවට උපකාරයක් වෙනවා නම් පුරුද්දක් වශයෙන් අන්න ඒකට කියනවා උපනිශ්‍රය ප්‍රත්‍ය. උපනිශ්‍රය ප්‍රත්‍ය. ඊළඟට මුල් මුල් කුසලයක් ඇතැම් විට අකුසල් කරන්නත් හේතු වෙන අවස්ථා තියෙනවා ඒකත් උපනිශ්‍රයක් ප්‍රත්‍ය. අන්න බලන්න. දැන් එහෙම ඉන්නවනේ දැන් සමහරලාට හොඳට සීල සමාධි ප්‍රඥා ගුණ පුරාගෙන යනවා. හැබැයි මාර්ගඵල දක්වා එන්නේ නැහැ. පස්සේ කාලේ ලාභ ලෝභ වලට ගිජු වෙලා විනාශ වෙන භික්ෂුන් වහන්සේලාත් ඉන්නවා විනාශ වෙන ගියොත් ඉන්නවා දාරුණා භික්කවේ ලාභ සක්කාර සිලෝකෝ කියලා දේශනා කළේ ඒකයි එසේ මෙසේ විනාශයක් නෙවෙයි එසේ මෙසේ පිරිහීමක් නෙවෙයි බරපතල පිරිහීමක් දැන් දේවදත්ත ස්වාමීන් වහන්සේට